සෝසෙට්ඨෝ දේව මානුසේති සාද සාද ශ්‍රද්ධාවන්ත පින්වතුනි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අපි කෙරේ අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නයි මේ හැම දිනාම අද දවසේ මේ සූදානම් වෙන්නේ ඉතින් අද මම කල්පනා කළා මේ පින්වතුන් ජීවිතේ බුදුරජාන් වහන්සේ පෙන්වා දීපු ඒ අමා මහ නිවන කරා රැගෙන යාම පිණිස පවතිනා ප්‍රතිපදාව ගැන කියලා දෙන්න. කුමක්ද ඔබ විසින් කළ යුතු දේ කියලා මනාකොට ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි එතකොට. ඉතින් එදා භාගතුන් වහන්සේ වැඩ සිටියේ කිඹුල්වත් පුර නීග්‍රෝධාරාමේ තමයි එදා භාගතුන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍යයන්ගේ ජනපදයේ. ඉතින් එදා ඒ කිඹුල්වත් පුර වාසී ශාක්‍යයන් විසින් තමන්ගේ පරිහරණය පිණිස රැස්වීම් ශාලාවක් කෙනෙව්වා. තනවල කල්පනා කළා මේ රැස්වීම් ශාලාව තාම කිසිම කෙනෙක් පරිහරණය කළා නැහැ. ඒ නිසා මේ රැස්වීම් ශාලාව පරිහරණය කරන්න සුදුසු කෙනා තමයි අපේ කුලයෙන් අපේ પરම්පරාවෙන් නික්මිලා මේ සා මේ ගෞතම බුද්ධ ශාසනය බිහිකොට වදාළේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා භාගතුන් වහන්සේට මේ සඳහා ආරාධනාවන් කරමු කියලා මේ ශාක්‍යයන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ වැස්සීම් ශාලාව මුලින්ම පරිහරණය කිරීම පිණිස භාගතුන් වහන්සේට ආරාධනාවන් සිද්ධ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ශාක්‍යයන්ගේ ආරාධනාව, තමන්ගේ පවුලේ මේ ඥාතීන්ගේ ආරාධනාව පිළි අරගත්තා. පිළි අරගෙන එදා ඒ ශාක්‍යයන් මනාකොට මේ වැස්සීම් ශාලාව පිරිසිදු කරලා ඇතිවි පනවලා ඊළඟට දිය බඳුන් පනවලා තෙල් පහන් දැල්වලා මේ සියල්ලම ලෑස්ති කරලා භාගතුන් වහන්සේට නැවතත් මතක් කරනවා භාගතුන් වහන්සේ යම් කරුණකට දැන් කාලය සුදුසුයි නම් නිසි නම් ඒ ගැන දැන් දැනගන්නාසේක්වා කියලා භාගතුන් වහන්සේට නැවතත් මේ ගැන සිහි කරනවා. ඉතින් එදා භාගතුන් වහන්සේ සිවුරු හැඳ පොරවගෙන පාත්‍රයත් අරගෙන භික්ෂු සංඝයා පිරිවරාගෙන ඒ රැස්වීම් ශාලාවට වැඩම කරලා භාගතුන් වහන්සේ නැගෙනහිරට මුහුණලා ඒ ශාලාව මැද කණුවට හේතු වෙලා වැඩ හිටියා. ස්වාමින් වහන්සේලාත් බුදුරජාන් වහන්සේ අනුගමනය කරමින් බාගතුන් වහන්සේට පිටිපස්සෙන් ඒ විදිහට වැඩ හිටියා. ඉතින් ශාක්‍යොත් බුදුරජාණන් වහන්සේටත් ඒ සංඝයාටත් මූණ පැත්ත තියලා බටහිර පැත්තට පිටුපාලා ඒ ආසන ඒ රැස්වීම ශාලාවේ හැමදිනාම වාඩි වුණා. ඉතින් වාඩි වෙච්ච වෙලාවේ භාගතුන් වහන්සේ තමන්ගේ ඥාති පරපුරට මේ ශාක්‍යයන්ට නොයෙකුත් කතාවෙන් ධර්ම කතාවෙන් කරුණු දක්වලා ඒ ධර්ම කතාව තුළ සමාදන් කළා. ඒ වගේ මේ ධර්ම කතාවෙන් මේ පිරිසව තව තවත් වීර්යවන්ත කළා. ඒ ධර්ම කතාව තුළ සතුටු කළා. සතුටු කරලා ආනන්ද ස්වාමින් වහන්සේට භාගතුන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් ආනන්ද මේ කපිලවස්තුවේ මේ ශාක්‍යයන්ට නිවන් මගේ හික්මෙන ඒ වැඩපිළිවෙල, සීක ප්‍රතිපදාව ගැන කරුණු පවසන්න. ආනන්ද මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් හාන්සි වෙනවා කියලා භාගතුන් වහන්සේ දෙපට සිවුරලාගෙන මද වේලාවක් සිංහසෙයියාවෙන් සැතපුණා. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ මේ කාර්ය පෙවරුවා. කුමක්ද මේ කිඹුල්වත්පුර ශ්‍රාක්‍යයන්ට ඒ ශේක ප්‍රතිපදාව ගැන කරුණු පෙන්වන්න කියලා. දැන් බලන්න පින්වත්නි භාගතුන් වහන්සේගේ මේ දේශනාව එදා මේ දේශනාව සිද්ධ කරන්නේ කා වෙනුවෙන්ද මේ ගිහි පින්වත් පිරිස වෙනුවෙන් මතක තියාගන්න මේ දේශනාව කරන්නේ ඔබ වෙනුවෙන් වෙන කිසි කෙනෙක් වෙනුවෙන් නෙවෙයි එහෙනම් මේක තමයි මේ තමයි නිවන් මඟ නිවන් පිණිස හික්මෙන කෙනාට නිවන් මඟ දියුණු කරන කෙනාගේ ප්‍රතිපදාව තමයි මේ. ඉතින් එදා ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගෙන් අවසර ඇතුව මේ වටිනා දේශනාව දේශනා කොට වදාලා. ඉතින් මේ දේශනාව වෙනම පින්වතුනි සේක සූත්‍රය මේ දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොත් වහන්සේට එදා ආනන්ද ස්වාමින් වහන්සේ මේ විදිහටයි මේ දේශනාව ආරම්භ කරන්නේ. ඉතින් එදා මේ පිරිස තුල හිටියා මහානාම කියන ශාක්‍යයා. ඒතර මහානාම ශාක්‍ය තමයි මේ ශාක්‍යයන්ගේ ප්‍රධානී හැටියට එදා මේ පිරිස අතර හිටියේ. ඉතින් මේ මහානාම ශාක්‍යයා මුල් කරගෙන ආනන්ද ස්වාමින් වහන්සේ මේ උතුම් දේශනාව සිද්ධ කොට වදාළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහානාම මිහිලා ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙනවා. මේ ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙනවා. ඉද මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියේසු ගොත්තද්වාරෝ හෝති භෝජනේ මත්තඤ්ඤෝ හෝති ජාගරියං අනුයුක්තෝ හෝති සත්‍යෙහි ධම්මේ සමන්නාගතෝ හෝති චතුන්නං ධානං අභිචේතසිකානං ditta ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අක්ඛිචලාභී අකරසිලාභී බුදා දේශනා මේ ආනන්ද ස්වාමීන් දේශනා කරනවා පින්වත් මහානාම මෙහිලා ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙනවා ඉඳුරන්හි වසන ලද දොරටු ඇති කෙනෙක් වෙනවා අවබෝධයෙන්ම දන්වලඳන කෙනෙක් වෙනවා නිදිවරාගෙන භාවනා කරන කෙනෙක් වෙනවා සද්ධර්ම හතකින් සමන්විත කෙනෙක් වෙනවා මේ ජීවිතයේදීම සැපසේ වාසය කළ හැකි පහසුවෙන් නිදුකින් විපුලව ලබන ධාන සතරෙන් යුතු කෙනෙක් වෙනවා. මෙන්න මේ විදිහට දා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සීක ප්‍රතිපදාව විස්තර කරන්න පටන් ගත්තා. පින්වත් පින්වතුනි දැන් මේ සීක ප්‍රතිපදාව කියන කියනකොටම බය වෙන්න එපා. මේ මොනවද කරන්න තියෙන හොඳ සිහියෙන් හොඳ නුවණින් ශ්‍රවණය කරන්නට ඕන. මේක අපිට කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා දැම්ම තීරණය කරන්න යන්න එපා. ඒකාන්තයෙන්ම මේක කරන්න පුළුවන් දෙයක්. හොඳට මතක තියාගන්න. මේක පිනිස මේ පිනිස ඔබට කැමැත් උපදවනවා නම් ඔබ කැමැත් උපදවා ගන්නවා නම් ඔබ ශ්‍රද්ධාව උපදවා ගන්නවා නම් ඔබට කොයි වෙලාවකවත් මේ කාරණාව අපහසු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මේක තමයි බාගතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වෙච්ච වැඩපිළිවෙල. වෙන වැඩපිළිවෙලක් නෙවෙයි බලාපොරොත්තු උනේ. ඉතින් ඔන්න විස්තර කරනවා එදා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයාට පින්වත් මහානාම ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න කින්න සීල සම්පන්න වෙන්නේ කොහොමද? කතමංච මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඉද මහානාම අරිය ශාවකෝ සීලවා හෝති. පාතිමොක්ක සංවර සංඋතෝ විහෙරති. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඒවං කෝ මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන කොහොමද සීල්වත් කෙනෙක් බවට පත් වෙන්නේ. බෞද්ධ මේ ආනන්ද ස්වාමීන් පෙන්වා දුන්නා ඉද මහා නාම අරිය ශාවකෝ සීලවා හෝති. පින්වත් මහා නාම මේ ආර්ශාවක සිල්වන්තයි. කොහොමද? ප්‍රාතිමොක්ක සංවර සංඋතෝ විහෙරති. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙනවා. ප්‍රාතිමෝක්ෂ නිවන් මඟ නිවන පිණිස පවතින මූලික වූ සීලෙන් යුක්ත වෙනවා. ඒ සීලයෙන් සංවර කෙනෙක් බවට පත් වෙනවා. දැන් ගිහි ජීවිතය ගත කරන මේ පින්වතුන්ට ඒ පින්වතුන්ගේ ජීවිතයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි පංචශීලය. මේ පංචශීලයේ නැති අවස්ථාව ගැන කතා කරන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම්. ඒ කියන්නේ නිතරම නිරන්තරයෙන්ම පංචශීලය තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් කරගෙන ඉන්නට ඕන. ඒතර ගිහි ජීවිතය ගත කරන මේ පින්වතුන්ට ප්‍රාතිමෝක්ෂ සීලය තමයි පංචශීලය වෙන්නේ. ඉතින් භාගතුන් මේ ආනන්ද ස්වාමීන් පෙන්වා දුන්නා. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි ඊතා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා. ඒ වගේම අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර උදා කුඩා වරදෙහි පවා බය දකිමින් එයා වාසය කරනවා. එයා කුඩා වරදෙහි පවා බය දකිනවා. ඒ කුඩා වරදක්වත් නොකර ඒකෙන් වැළකෙන්න එයා කටයුතු කරනවා. ඒ සිල්පද සමාදන් වෙලා මනාකොට ඒ සිල්පද තුල හික්මිනවා. පින්වත් මහා නාම ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්නවන්නේ ඔන්න විදිහටයි කියලා එදා ඒ ආනන්ද ස්වාමින් වහන්සේ මනාකොට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා කතමංච මහානාම අරිය ශාවකෝ ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ හෝති. ඊළඟට දේශනා කළා කොහොමද මේ ආර්ය ශ්‍රාවකයා මේ ඉඳුරන්හි වසන ලද දොරටු ඇතුව ඉන්නේ කොහොමද? මේ ඉන්ද්‍රියන් দমনය කොට සංවර කරගෙන වාසය කරන්නේ කොහොමද කියලා පෙන්වා දෙනවා. පින්වත් මහානාම මෙහිලා ආර්ය ශ්‍රාවකයා ඇසින් රූප දැකලා ඉද මහානාම අරිය ශාවකෝ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි න නිමිත්තක් ගාහි හෝති නානුබෙන්ජනක් ගාහි එදා ආනසාන දේශනා කරන පෙන්වා දුන්නා මේ පින්වත් මහානාම මේ ආර්ය ශ්‍රාවකයා එහෙන් රූපය දැකලා ඒ රූපේ නිමිති ගන්නෙ නෑ. අඩුම තරමේ නිමිත්තක කොටසක්වත් ගන්නෙ නෑ. යත්වා අධිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහෙරන්තං අ비ජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වස්ස වේයුම්. ඒ වගේම තමයි ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරද්දී ඒ හේතුවෙන් ලෝභය, දොම්නසාදී පාපී අකුසල් තමාව ප්‍රශ්නයක් කරා රැගෙන යනවා නම් ඉබඳු දෙයකට ඉඳ නොතබා ඔහු තමාගේ ඇස සංවරය පිණිස පිළිපදිනවලු. ඉතින් මේ විදිහට දැන් ඇස කියන දේ හැමතිස්සෙම බලාගෙන තියෙන්නේ සංවර වීම පිණිස නෙමෙයි. අපි තුල තියෙන ඇහැ හැමතිස්සෙම හොයන්නේ අසංවරය. ඒ කියන්නේ ප්‍රියමනාප රූපය අපි නිතර දෙවිලි හොයනවා. මේ ප්‍රියමනාප රූපය නිසා අපි මේ ඇස අසංවර වීම නිසා මොකද වෙන්නේ අපි තුල මේ රාගය ආදී කොට ඇති මේ නොයෙකුත් පාපී අකුසල ධර්ම හට ගන්නවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන කොහොමද මෙයා මේ ඇස සංවර කරන්නේ? ඇස සංවර කරන්නේ ඒ ඇහෙන් රූප දැකලා ඒ රූපේ නිමිත්ත ගන්නෙ නෑ කියනවා. එතකොට එහැට පේන්නේ ප්‍රියමනාප රූපයක්ද? ඒ මහැට එහැට පේන්නේ අප්‍රියමනාප රූපයක්ද? කියන එක යාට ප්‍රශ්නයක් නෙමෙයි. එයා මේ රූපේ දැක්කට පස්සේ ඒක ප්‍රියමනාප වෙන්න පුළුවන්, අප්‍රියමනාප වෙන්න පුළුවන්. නමුත් එයා ඒ රූපය මුල් කරගෙන ඒ රූපය මුල් කරගෙන නිමිති ගන්නෙ නෑ කියනවා. ඒ නිමිත්තක කොටසක්වත් මෙයා ගන්නෙ නෑ කියනවා. දැන් මේ රූපය මුල් කරගෙන මේ ඇසෙන් රූපය දැකලා ඒ රූපය මුල් කරගෙන ඒ රූපේ නිමිත්ත ගත්තට පස්සේ තමයි ඒ රූපය මුල් කරගෙන අපි තුල රාගය හටගන්නේ එහෙම නැත්නම් ද්වේෂය හටගන්නේ. වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අපි යම් රූපයක් දකිනවා ප්‍රේමනාප රූපයක් දකිනවා. දැක්කට පස්සේ ප්‍රේමනාප රූපේ ස්වභාවයේ අන නිමිත්ත අපි ගන්නවා. ඒකේ සමහරට පාට වෙන්න පුළුවන්. ඒක නැත්නම් හැඩේ වෙන්න පුළුවන්. ඒකේ පෙනුම වෙන්න පුළුවන් මේ කුමක් හෝ නිමිත්තක් එයා ගන්නවා ඒ ගත්තට පස්සේ ඒ නිමිත්ත මුල් කරගෙන එක්ක රාගය උපදිනවා රාගය උපදිනවා ඒ වගේම තමයි ඒ ප්‍රියමනා ඒ ඇසට පේන අප්‍රියමනාප රූපයක් ඇසට අප්‍රියමනාප රූපේ පේන කොටත් ඒත් එහෙමයි ඒ අප්‍රියමනාප රූපේ මුල් කරගෙන යා නිමිති ගන්නවා නම් ඒකත් අර විදිහමයි හැඩේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාට වෙන්න පුළුවන් පෙනුම වෙන්න පුළුවන් මේ විදිහටම මේ නිමිත්ත ගන්නවා නිමිත්ත ගත්තට පස්සේ ඒක මුල් කරගෙන අප්‍රියමනාප රූපය නිසා ඒ රූපය මුල් කරගෙන යාතුල ද්වේෂය තරහ වෛරය ආදී දේවල් හට ගන්නවා මේ නිසා මේ සිත පාපී අකුසල දහම් වලින් ජරාවටපත් වෙලා යනවා ඉතින් බුදුරණා මේ ආනන්ද සානදා පෙන්වා දුන්නා කොහොමද මේ ඇහැ සංවර කරන්නේ ඇස සංවර කරන්නේ ඇහෙන් රූපය බලලා මේ රූපේ නිමිති ගන්නෙ නෑ කුඩා නිමිත්තක්වත් ගන්නේ නැතුව එයා ඇස සංවර කරනවා. ඉතින් ඒ විදිහට මේ ඇස වගේම කන, නාසය, දිව, කය, මනස අපි අපේ ජීවිතය තුළට මේ නොයෙකුත් කුණු කන්දල් ගලාගෙන යන ආයතන හයක් තියෙනවා. තැන් හයක් තියෙනවා. ඒ තමයි ඇස. අනිත් එක තමයි කන. අනිත් එක නාසය. ඊළඟට දිව, ඊළඟට කය, ඊළඟට මේ සිත. මේ කියන්නේ මෙවට කියනවා ආයතන කියලා. එතකොට මේ ආයතන මුල් කරගෙන අපි තුලට නොයෙකුත් විදිහේ පාපී අකුසල් හට ගන්න අවස්ථාව තියෙනවා. මේ අකුසල් හට ගන්නවා. එහෙනම් මුලින් අපි කල යුත්තේ සීලය තුලින් අපි මේ සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරනකොට ඒ සීලය මනාකොට ආරක්ෂා කර ගැනීම පිණිස මේ ඉන්ද්‍රිය සංවරය කියන ඊටාමත් වැදගත්. ඉතින් මේ විදිහට ඇහෙන් රූප බලනවා ඊළඟ කනින් ශබ්ද අහනවා දැන් නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. මනසින් අරමුණු මනසින් අරමුණු හිතනවා. මේ විදිහේ නොයෙකුත් විදිහට මේ ඒ ආයතනයන්ට ගෝචර වෙච්ච මේ බාහිර ආයතනය මුල් කරගෙන අපිට ලාමක අකුසල්, පාපී අකුසල් හට ගන්නවා. ඉතින් ඒව හට ගන්නට නොදී මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන සංවරය පිණිස කටයුතු කරන්නට ඕනා කියලා ඔන්න පෙන්වා දුන්නා. එහෙම තමයි කියන භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ ආර්ය ශ්‍රාවකයා මේ ඉන්ද්‍රිය සංවරය කරගන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා. ඊළඟට ආනන්ද දේශනා කළා පින්වත් මහානාම මේ ආර්ය ශ්‍රාවකයා අවබෝධයෙන් යුක්තව මේ බොජුන් වළඳන්නේ කොහොමද? දැන් ඊළඟ තව කාරණාවක්. දැන් අපිට අපේ ජීවිතය තුළ සකස් කරගත යුතු දේවල් ගොඩාක් තියෙනවා. නිවන් මගට මේ දේවල් ගැළපිලා යන බව අපි කවුරුත් දන්නේ නැහැ. අපි මේවා දැනගන්න අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ මොකද බුද්ධ දේශනාව අපි නොකියන නිසා. අපි මේ කෑම කියන දේ දිහා බැලුවම අපි මොනතරම් මේ කෑමට ගිජු වෙලා මේ කෑමට ලොල් වෙලා මේ කෑම පස්සේ මොන විදිහට අපි දුවන පිරිසක්ද හොඳට අපිට ඒක පේනවා. කන්න ගියාම අපි නොයේකුත් අ르බුද නොයේකුත් ප්‍රශ්න ඊළඟට ඒකේ අපිට කිසිම සීමාවක් නැහැ ඊළඟට ඒකේ අපිට කිසිම සංවරයක් නැහැ ඉතින් ඒ නිසා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. බුදුන් වහන්සේ ශ්‍රාවකයා හැමතීම කරන්නේ නුවණින් කල්පනා කරලා. යම්කිසි තේරුමක් ඇතුව තමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ. කිසිම තේරුමක් නැතුව ඔහේ යන්නම් වාලේ කරන්නම් වාලේ කරන පිළිවෙල බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා තුල නැහැ. මේ කෑම ගැනීමදී පවත් එහෙමයි. දැන් මේ ලෝකේ අපිට පේන නොයෙක් නොයෙක් නම් වලින් අපිව දැලේ දාගන්න මිරිස මාන බලාගෙන ඉන්නවා. එක එක නම් යොදාගෙන නොඑක් නොඑක් විදිහට කෑම හදාගෙන මේ මිනිස්සුන්ව රවට්ටන්න මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්න බලාගෙන ඉන්න පිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් අපි උනත් කෑම දිහා බලන්නේ ඒ විදිහට. ඒතර අද කෑවොත් පරිප්පුයි බත්ති අපි කල්පනා කරනවා හෙටත් පරිප්පුව දිනක් කන්නේ මොකක්ද ඇති වැඩි කියලා. එහෙම නෙමෙයි අපි කල්පනා කරන්න නුවණින් ඇයි අපි මේ කෑම කන්නේ? බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයා කියන්නේ එහෙම කෙනෙක්. කරන දේ පිළිබඳව නුවණින් කල්පනා කරලා ඒකේ අර්ථය වටහාගෙන තමයි ඒ කරන ක්‍රියාව සිද්ධ කරන්නේ. එතකොට මේ කෑම කෑම කද්දී පවා තමන්ගේ ආහාරය ගනිද්දී පවා බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයා හිතන පිළිවෙලක් තියෙනවා. එහෙම නොවුනොත් කල්පනා කරලා බලන්න ජීවිතයක් ගත්තම අපේ ජීවිතේ තියෙන අපිට එක එක අරුබුද කීයක් තියෙන්නේ. එකක් තමයි ගිය හදා ගැනීමේ අරුබුදය. ඊ අඳින්න පළඳින්න අඳුන් හොයා ගැනීමේ අරුබුදය. කණ්ඩ බොන් හොයා ගැනීමේ අරුබුදය. ඕක තමයි අපිට තියෙන අරුබුද. ඕක තමයි අපිට තියෙන ප්‍රශ්න මේ ජීවිතේ. වෙන කිසි ප්‍රශ්නයක් අපිට මේ වෙනකොට නෑ ජීවිතේ. හැබැයි මේ ජීවිතේ මොන කෑම කෑවත්, මොන ඇඳුම ඇඳත්, මොන විදියෙ ගෙයක් දොරක් පරිහරණය කළත්, මොන විදියෙ ජීවිතේ ගත කළත් අවසානයේ හැමෝටම එකම තැනට යන්න සිද්ධ වෙනවා. පාරේ හිඟා කරන මිනිස්සුරත් යන්න තියෙන එතන තමයි. මහා ධනවත් පවුලක මේ සවිශාල ගෙදරක ජීවත් වෙච්ච මිනිස්සුරන්ට තියෙන තේ ගමනමයි. මොකක්ද ඒ ගමන? මරණය නැමැති ගමන. එතනට යනකොට හැමදෙනාම එක සමානයි. එහෙනම් කන කෑමෙන් කවදාවත් මිනිස්සෙක් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් ගන්නෙ මොනවාද ආහාරයද? ඒ ගන්න ආහාරය ගැන මනාකොට නුවණින් කල්පනා කරමින් ආහාරය ගන්න පුරුදු වුණොත් එයා ඒ ආහාරයට තියෙන විජුකම, ඒ ආහාරයට තියෙන කැමැත්ත, ඒ ආහාරයට තියෙනා වූ බැඳීම එයා දුරු කරලා දානවා. එයාට ආහාරය පිළිබඳ අමුතු කතාවක් නැහැ. කෑමට ලුණු නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මිරිස් නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එයා සුවසේ තියෙන ආහාරයෙන් කුස පුරවා ගැනීම විතරක් එයා කල්පනා කරනවා. ඉතින් ඒතර බලන්න යා ඒ තුලම අර්බුද කොච්චරක් යා निराකරණය කරගෙන තියෙනවද කියලා ඔබටම කල්පනා කරලා බලන්න පුළුවන්. ඔබේ නිවසේ ඔබට පේනවා ඇති කෑමට ලුණු නැත්තම් මොන තරම් අර්බුද හටාගෙන තියෙනවද කියලා. ප්‍රශ්න හටාගෙන තියෙනවද කියලා. හරියට කෑමට මිරිස් ටික වැටලා නැත්තම් මොන තරම් ප්‍රශ්න හටාගෙන තියෙනවද කියලා. කොයිතරම් අඩදබර වෙලා තියෙනවද කියලා. බහිම්බස් වීම වෙලා තියෙනවද කියලා ඔබටම දැන් මතක් වෙනවා ඇති. එහෙනම් මතක තියාගන්න බුදුරණන් ශ්‍රාවකයා කියලා කියන්නේ කෑම කන්නේ තමන්ගේ මේ කය පවත්වාගෙන යම් පිණිස පමණයි. වෙන කිසිම දෙයක නෙමෙයි. ඔන්න ආනන්ද සානන්දසේ පෙන්වා දෙනවා මහානාම මහානාම කියන මේ ශාක්‍යයට කොහොමද මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ආහාර වළඳන්නේ කියලා. පින්වත් මහානාම බුදුජන් වහන්සේගේ ශ්‍රාවකයා ආහාර වළඳන්නේ මෙන්න මෙහිමයි. ඉද මහානාම අරිය ශාවකෝ පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේති. පින්වත් මහානාම භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා නුවණින් කල්පනා කරමින් ආහාර වළඳනවා. නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය මා මේ ආහාරය ගන්නේ මදිය පිණිස නොවේ ජවය පිණිස නොවේ ඇඟපත ලස්සන කර ගැනීම පිණිස නොවේ මාගේ ශරීරයේ මස් අඩු තැන් ටික පුරවා ගන්නට නොවේ යාවදේව ඉමස්ස කායස්ස චිතියා යාපනාය මම මේ ආහාරය ගන්නේ මාගේ මේ කය පවත්වාගෙන යාම සඳහා පමණයි විහිං සූපරතිය බ්‍රහ්මචර්යානුග්‍රහය මේ විදිහට ආහාර ගන්නකොට ඒ ආහාර ගැනීමෙන් ගැනීම තුල ඒ Brahmachari ජීවිතය නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස අනුග්‍රහය පවතිනවා. ඉති පුරාණංච වේදනං පටිහංකාමි. මේ විදිහට ආහාර ගත්තම මා තුල තියෙනා වූ කුසගිනි වේදනාව නැති වෙලා යනවා. නවංච වේදනං නෝපාදෙස්සාමි. නැවත අලුතින් කුසගිනි වේදනාවන් හටගන්නේ නැහැ. යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසුයාරෝචාති මේ විදිහට ආහාර ගන්නකොට මාගේ ජීවිතේ නිවැරදිභාවය පිණිසත් පහසු විහරණයක් පිණිසත් පවතිනවා කියලා මෙන්න මේ විදිහේ නුවණින් සලකා බලමින් තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ආහාරය වළඳන්නේ ආහාරය ගන්න. ඉතින් මේ බලන්න නිවන් මගට උමනා කරන අංගයක්. මේ සීක ප්‍රතිපදාවේ අංගයක්. නිවන් මඟ දිනු කරගන්න කැමති නම් නිවන් මඟ පුරුදු කරන්න කැමති නම් අමාමහ නිවන පිණිස ඔබගේ හිතේ කැමැත්ත තිබෙනවා නම් ඔබ ජීවිතේ පුරුදු කරන් තියෙන අංගයක්. එතකොට එතන මේ අර්බුද ඉවරයි. එහෙම නැත්නම් කෑම නිසා මේ ලෝකයේ අර්බුද. තව කෙනෙකුට වැඩියෙන් දුන්නා කියලා අර්බුද. Tamanට අඩුවෙන් ලැබුණා කියලා අර්බුද. අනිත් කෙනාට හොඳ ටික දුන්නා කියලා අර්බුද. Tamanට නරක ටික දුන්නා කියලා අර්බුද. හැම තැනම බැලුවොත් අර්බුදයක්. ඒ නිසා ඉවරයක් වෙන්නේ මේ ලෝකේ සමාජයේ මේ තියෙන ප්‍රශ්න ගැටලු. එයා ඒ සමාජයේම අර්බුදයක් බවට පත් වෙනවා මිසක් එයාට මේ අර්බුදයක් සහිත සමාජයෙන් ගැලවිලා යන අවස්ථාව කවදාවත් ලැබෙන්නේ නැහැ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා ඊන මේ සීක ප්‍රතිපදාව තුළ පවතිනා වූ ඊළඟාංගය කුමක්ද කියලා. කතමංච මහානාම අරිය ශාවකෝ జాగරියං අනුයුක්තෝ හෝති. කොහොමද පින්වත් මහානාම කොහොමද මේ ආර්ය ශ්‍රාවකයා නිදිවරාගෙන භාවනා කිරීමේ යෙදෙන්නේ? පින්වත් මහානාම ආර්ය ශ්‍රාවකයා දවල් කාලයේ සක්මන් භාවනාවෙනුත් වාඩි වී කරන භාවනාවෙනුත් නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරනවා. ඊළඟට රාත්‍රී කාලයේ ප්‍රථම යාමේදීත් සක්මන් භාවනාවෙනුත් වාඩි වී කරන භාවනාවෙනුත් නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරගෙන වාසය කරනවා. ඊළඟට රාත්‍රියේ මධ්‍යම යාමේ රාත්‍රී මධ්‍යම යාමේදී දකුණු ඇලයට හැරිලා දකුණු පාදය මෑත් කොට තබලා වම් පාදය තබා මනස සිහිනුවණින් යුතුව සිංහසෙයියාවෙන් සැතපෙනවා. නැවතත් රාත්‍රී පස්චිම යාමේදී අවදි වෙලා සක්මන් භාවනාවෙනුත් වාඩි වී කරන භාවනාවෙනුත් නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරනවා පිරිසුදු කරගමින් වාසය කරනවා පින්වත් මහානා මේ ආකාරයට යාර ශ්‍රාවකයා නිදිවරාගෙන භාවනා කිරීමෙහි යෙදෙන්නේ දැන් භාවනාව කියලා කිව්වම අපිට හිතෙන එක පාටම මහා බැරෑරුම් දෙයක් මහා බරපතල දෙයක් කියලා දැන් ඒකට හේතුව තමයි ඒ භාවනාව පිණිස කැමැත් උපදවාගෙන ඒ භාවනාව පිණිස කාලය වෙන් කරගන්න අපි දක්ෂ වෙලා නැතිකම ගත ගත කරපු ජීවිතය දිහා බලන්න ගත කරපු පැය 24ක් දිහා බලන්න මේ පැය 24න් කොච්චර කාලයක් කොපමණ කාලයක් අපි නිින්දට වැය කරලා තියෙනවද සාමාන්‍ය පැය 24න් අපි නිින්දට වැය කරන පැය 8ක් වතඩුම තරමේ ඊට වඩා ගොඩාක් අය සමහර අය ඊට වැඩි කාලයක් ගත කරනවා ඒතර මේ නිින්ද කියලා කියන්නේ ජීවිතයේ වඳභාවය කියලා බුදුරජාණන් දේශනා කළේ යමෙක් නින්දට ඇලුම් කරනවා නම් යමෙක් නින්දට ලොල් වෙනවා නම් ඒකට ගිජු වෙලා වාසය කරනවා නම් එයා කුමක් පිණිස පවතින කෙනෙක්ද ජීවිතයේ වඳභාවය පිණිස කටයුතු කරන කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නේ. එතකොට මේ නින්ද කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය තුල ඉන්න ආර්ය ශ්‍රාවකයාගේ දෙයක් නෙවෙයි. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ආනන්දස්වාමීන් පෙන්වදන කොහොමද ආර්ය ශ්‍රාවකයා මේ නිදිවරාගෙන භාවනා කරන්නේ? දහවල් කාලයේත් සක්මන් ඉඳගෙන කරන භාවනාවිනුත් නීවරණයන්ගෙන් සිත මුදවාගෙන එයා භාවනා කරනවා. ඊළඟ රාත්‍රියේ ප්‍රථම යාමේදුත් යාමේදීත් මොකද කරන්නේ? සක්මන් භාවනාවෙත් වාඩි වී කරන භාවනාවෙදිත් නීවරණයන්ගෙන් සිත නිදහස් කරගෙන නිදහස් කරගනිමින් පිරිසුදු කරගනිමින් භාවනා කරනවා. ඊළඟට රාත්‍රී මධ්‍යම යාමේදී ඒ කියන්නේ මේ රාත්‍රී 12 ඉඳලා මේ රාත්‍රී පාන්දර දෙක විතර වෙන කාලය තුල එයා මොකද කරන්නේ? දකුණු වැලෙන් සිංහසෙයියාවෙන් ඔන්න මද වේලාවක් සැතපෙනවා. නිදා ගන්නවා. ඒ කාලේ තමයි යාගේ කායික විවේකී ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. ඒ ඒ ශ්‍රාවකයා පුරුදු කරන්නේ මේ විදිහටයි. ඊළඟට නැවතත් මේ රාත්‍රී පස්චිම යාමේදී අලුයම් කාලයේදී මොකද කරන්නේ නැවතත් සක්මන් සක්මන් භාවනාවෙනුත් වාඩි වී කරන භාවනාවෙනුත් මේ නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරගනිමින් භාවනාව යෙදෙනවා කවුද මේ බුදුරජාන් වහන්සේ ආර ශ්‍රාවකයා දැන් මේ භාවනාව නොකරන කෙනාට මේක මහා දෙයක් මේක භාවනා නොකරන කල්පන මේ නොකරන කෙනාට භාවනාව ගැන නොහිතන කෙනාට අනේවා කරන්න පුළුවන් දේවල්ද කියලා හිතෙනවා තමයි. නමුත් භාවනාව පිණිස කැමැත්තෙන් භාවනා පුරුදු පුහුණු කරන් යනකොට ඒ භාවනාවට හිත පිහිටුවාගත්තු කෙනා, භාවනාවට හිත ලිච්ච කෙනා ටිකෙන් ටික ටිකෙන් ටික නීවරණ යටපත් කරමින් භාවනාව පිණිස තමන්ගේ සිත සකස් කරනවා. මේ නීවරණ යටපත් වීමත් එක්ක අර වෙන්දට මේ නිදිමතට ලොල් වෙලා නිදිම නිදිමතට කෑදර කමේ නිදාගන්නම කල්පනා කර කර හිටපු මේ කෙනා මොකද කරන්නේ? මේ නීවරණ ටිකෙන් ටික යටපත් වීමත් එක්ක නිදා ගැනීමට අකමැත්තමයි ප්‍රකාශ කරන්නේ. නිදා ගැනීමෙන් වැළකීමයි එයා කටයුතු කරන්නේ. එයා නිදා ගැනීමෙන් වැළකීලා රාත්‍රී කාලෙත් මහා මේ එළිවෙන පාන්දර පවා එයා භාවනාවටම හිත යොමු කරමින් භාවනා තුළ ජීවිතය ගත කරන්න කල්පනා කරන්නේ. එතකොට මේ නීවරණයන්ගෙන් බලවත් වෙන්න බලවත් වෙන්න තමයි අපි හැමතිස්සෙම මේ කම්මැලිකමට අලසකමට වැටෙන්නේ, නිදිමතට වැටෙන්නේ. අපි නැවත නැවතත් මේ අකුසලයේ කරාම යන්නේ මේ නීවරණ බලවත් වෙන්න බලවත් වෙන්න. භාවනාව තුලින් කරන්නේ මේ නීවරණ ටිකෙන් ටික තුනී කරලා මේ නීවරණ සම්පූර්ණයෙන්ම යටපත් කරලා දාලා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී මේ ධානයන් තුලදී නීවරණ සම්පූර්ණයෙන් යටපත් කරලා දාලා නැති කරලා දාලා එයාගේ හිත ප්‍රභාස්ව හිතක් බවට පත් කිරීම. ආන්ගේ සිත තුල නිදිමත කියන කාරණාව අහලකවත් නැහැ. නිදිමත කියන එක එයා දන්නේවත් නැහැ. එයා නිින්ද ගැන කිසිම සතුටකුත් නැහැ. එයා නිින්ද ගැන එයා හැමතිස්සෙම එයා නිින්ද ගැන කතා කරන්නේ නිින්ද කියලා කියන්නේ වඳ භාවයක්මයි. විඳ කියලා කියන්නේ වැඩක් ඇති දෙයක් නෙවෙයි කියලාමයි. මොකද නිදියාගෙන කාලය තුල ජීවිතේට කිසි ලාභයක් නැහැ. ලැබිච්ච වටිනා ජීවිතේ ටිකෙන් ටික ගෙවිල යාම විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා භාවනාව දියුණු කරන්නේ ওই විදිහට කියලා පෙන්වා දුන්නා. ඊළඟට ආනන්ද පෙන්වා දුන්නා පින්වත් මහානාම මේ ආර්ය ශ්‍රාවකයා සප්ත ධර්මයකින් සමන්විත වෙන්නේ කොහොමද? ඊළඟ මේ ප්‍රතිපදාව තුළ ඉන්න කෙනා තුළ මෙන්න මේ කරුණු හතත් ඇතුළත් වෙලා තියෙනවා. මේ සීක ප්‍රතිපදාවටම ඇතුළත් වෙනවා. මොනවද මේ කාරණා හත? ආනන්ද සානස පෙන්වා දුන්න මේ කාරණා හත තමයි ඉද මහානා මරිය ශාවකෝ සද්දෝ හෝති හිරිමා හෝති ඔත්තප්පී හෝති බහුසුතෝ හෝති ආරද්ධ විරියෝ විහෙරති සතිමා හෝති පඤ්ඤවා හෝති බුදුන්වහන්සේ ආනසනස පෙන්වා දුන්නා මොනවද මේ කරුණු හත එකත් පළවෙනි එක තමයි කියනවා ශ්‍රද්ධාවෙන් යුක්තයි කවුද මේ ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගනිත ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය හදවතින්ම පිළිගත්තු කෙනෙක් හිරිමා හෝති ඊළඟට පවට ලැජ්ජා උපදවාගත්තු කෙනෙක් ඔත්තප්පී හෝති පවට බය උපදවාගත්තු කෙනෙක් බහුසුතෝ හෝති භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරලා දරාගෙන වචනයෙන් පුරුදු කරලා මනසේ මේ නිතර නිතර මෙනෙහි කරමින් තමන්ගේ දෘෂ්ටිය බවට ධර්මයේ පරිවර්තනය පත් කරගත්තු කෙනෙක් බහුසුතෝ හෝති ආරද්ධ විරියෝ විහෙරති කුසල් දහම් අකුසල් දහම් ප්‍රහාණය කරන්නටත් කුසල දම් දිනු කර ගැනීම පිණිසත් මනා වීරියෙන් ඇරඹුම් වීරියෙන් යුක්ත වූ කෙනෙක් සතිමා හෝති මනා සිහියෙන් යුතු කෙනෙක් බුදුන් වහන්සේ පෙන්වා දුන්න විදිහට සතර සතිපට්ඨානය තුල සිහිය පවත්වමින් චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා තමන්ගේ අතීතයේ කරපු කියපු දේවල් මනාකොට සිහි කරන්න සිහි කරන්න පුළුවන් ඒ ගැන නැවත නැවත මතක් කරන්න පුළුවන් හැකියාව තියෙන මනස සිහියෙන් යුක්ත වූ කෙනෙක්. පඤ්ඤවා හෝති. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. පඤ්ඤවා හෝති ප්‍රඥාව යුතු කෙනෙක්. මේ ඇතිවීමත් නැතිවීමත් දක්නා නුවණ වූ ඒ ආර්ය අවබෝධයෙන්ම කලකිරීම ඇති කරවන්නා වූ මනාකොට මේ සියලු දුක් නැති කර දමන්නා වූ ඒ උතුම් වූ නුවණින් ප්‍රඥාව යුක්ත වූ කෙනෙක් කවුද මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා මේ තමයි මේ ධර්මතා හත ඒ ධර්ම හත ඉතින් මේ සද්ධර්ම හතෙන් සමන්විතයි නා ඊළඟට පෙන්වා දුන්න මේ සීකපදා සීකපතිපදාවේ ඊළඟ අංගය තමයි කතමංච මහානාම අරිය ශාවකෝ චතුන්නං ඥානං අபிචේතසිකානං ditta ධම්ම සුඛ විහාරාණං ඒ තමයි කියනවා මේ ධාන හතර සුවසේ පහසෙන් උපදවාගෙන වාසය කිරීම දැන් අර භාවනාව දියුණු කරන්න මේ නිදිවරාගෙන භාවනා පුරුදු පුහුණු නොකරපු කෙනෙකුට මේ අත්දැකීම ජීවිතේ කවදාවත් ලබන්න හම්බ වෙන්නේ නැහැ. කුමක්ද? බුදුන් වහන්සේ ශාසනය පෙන්වා දුන්නා මේ සමාධිය ආකාර හතරක් ගැන. ඒ තමයි පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මේ ධානය මට්ටම් දක්වා හිත දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ කාටද? අර නිදිවරාගෙන අර කලින් කිව්ව විදිහට නිදිවරාගෙන මේ භාවනාව කිරීම පිණිස කටයුතු කරන කෙනාට භාවනාවට යොමු වෙච්ච කෙනාට විතරයි මේ පළවෙනි ධානය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දෙවෙනි ධානය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තුන්වෙනි ධානය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හතෙන් ධානය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ධාන හතර උපදවාගෙන යමෙක් මේ ජීවිතය තුළ සැපසේ සුවසේ වාසය කරනවා. අන්න සීක ප්‍රතිපදාවේ අවසාන අංගය හැටියට එදා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දේශනාව මනාකොට පෙන්වා දුන්නා. ඉතින් මේ දේශනාවේදී අවසානයේ ආනන්දයන් පෙන්වා දෙනවා මේ යම් කිසි කෙනෙක් මේ ප්‍රතිපදාව තුළ නිරත වුණා නම් මේ ප්‍රතිපදාව ජීවිතය තුළ පුරුදු පුහුණු කළා නම් එයාට 아무ත්වෙන් ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ කියන කුමක්ද? අමාමහ නිවන. දැන් අපි කරන්නේ මේ ප්‍රතිපදාව තුළ නැතුව අපි මේක ප්‍රාර්ථනා කර කර ඉන්නවා. එතකොට කවදාවත් ඒ කෙනාට මේක ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ලස්සන උපමාවක් දේශනා කළා. හරියට මේ කිකිලියක් තමන්ගේ බිත්තර ටික රකින්න. මනාකොට උණුසුම් කරනවා. මනාකොට මේ කිකිලේ මේ බිත්තර ටික රකින්නවා. එතකොට මේ කිකිලියට අදහසක් වෙන්නේ නැහැ කියනවා. මේ කුකුල් පැටව ටික නියත් තුඩින් හෝ හොටෙන් හෝ මේ බිත්තරේ සිදුරු කරගෙන එළියට ඒවා කියන අදහසක් කිකිලිය තුල නැහැ කියනවා. නමුත් කිකිලිය මනාකොට මේ බිත්තර උණුසුම් කරන නිසා මනාකොට මේ බිත්තර රකින්න නිසා මොකද වෙන්නේ? යම් වෙලාවක මේ පැටව ටික මේ බිත්තර මේ කටුව හිල් කරගෙන සිදුරු කරගෙන මේ පිටරෙන් එළියට එනවා කියනවා. ආන්නේ වගේ තමයි කියන ප්‍රතිපදාව. අමුතුවෙන් ප්‍රතිපත්තියක් අමුතුවෙන් අපි ප්‍රාර්ථනා කරන දෙයක් නෑ. අපි මේ සීක ප්‍රතිපදාව තුළ ඉන්නවනම් අපි අමා මහ නිවන කරා යනවාමයි කියලා එදා ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් ඒ නිසා ජීවිතයේට සැප ලැබෙන මඟ පෙන්වා දෙන්නේ භාගතුන් වහන්සේ. ඉතින් මේ bitter කටු සිඳගෙන මේ කුකුල් පැටවු ටික එළියට එනවා වගේ භාගතුන් වහන්සේ ආර්ය ශ්‍රාවකයාත් අවිද්‍යාව නැමැති කටුව සිඳගෙන විද්‍යාව පහල කරගන්නවා. පුබ්බේ නිමාසානුසති ඥානය, චතුූපපාත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය නැමැති මේ ත්‍රිවිද්‍යාව පහල කරගන්නවා. ඒ වගේම මේ සීලය තුල ඉඳගෙන ඊළඟට මේ අර ශ්‍රද්ධා, හිරියොතප්ප, විරිය, ප්‍රඥා ආදී කොට ඇති මේ සත්‍ය ධර්මයන් කෙරෙහි තුල පිහිටාගෙන තමන්ගේ ජීවිත චර්යාව මනාකොට සකස් කරගෙන විද්‍යාචරණ සම්පන්න වූ විද්‍යාවෙන් හා චරණයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච මේ ලෝකේ මේ ලෝකේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා බවට ඒ ආර ශ්‍රාවකයා පත්වෙනවා කියලා එදා ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වා දුන්නා. ඉතින් මේ දේශනාව අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ පවා මේ දේශනාව ශ්‍රවණය කරගෙන ආගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් එදා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශන අවසානයේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළා මනාකොට මේ සීක ප්‍රතිපදාව ගැන කියලා දුන්නා මේ ශාක්‍යයන්ට කියලා. එදා ඒ කිඹුල්වත් පුර සියලුම ශාක්‍යයොත් මේ දේශනාව මනාකොට ශ්‍රවණය කළා. ඒ දේශනාව සතුටින් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේගේ මේ භාගතුන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මයේ ගැනත් ආර්ය මහා සංගරුවන ගැනත් ඒ උතුම් පැහැදීම ඇති කරගෙන ඒ එදා දේශනාව සතුටින් පිළිගන්ට යුතුයනා. ඉතින් අද දවසේ අපිටත් පින්වතුනි මේ දේශනාව ඉතාමත් වැදගත්. මේ රැස් කරගන්න හැම පිනක්ම අද දවසේ මේ ධර්ම දේශනා ශ්‍රවණය තුලින් මේ රැස් කරගත්තු පින ඊළඟට ඔබේ තුල රැස් කරගත්තු මේ ධර්මඥානය ඔබ ප්‍රයෝගී කරගන්න මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගෙවිල යන්න කලින් ඒ ගෞතම බුදුරජාන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා දුන්නු මේ ශීක ප්‍රතිපදාවන් දියුණු කරගෙන මේ දුර්ලභ වටිනා මනුෂ්‍ය ජීවිතයේ අවසානයේ උතුම් ඵල නෙලාගෙන දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රාවකයෙක් බවට පත්වීම පිණිස. ඉතින් මේ රැස් කරගත් උදාරතර පින් මේ හැම දිනාටම මේ උතුම් සීක ප්‍රතිපදාව දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුලදීම අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු සියලු දෙනාටම එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජ්‍යපාද බෑවල සෝමධම්ම ස්වාමීන් වහන්සේ.